ජයලක්ෂ්මී මහත්මිය තව ප්‍රශ්නයක් තියෙද? එහෙනම් ස්වාමීන් වහන්සේ එහෙනම් අවසරයි ස්වාමීන් වහන්සේ මම දැන් ඉතිරි ප්‍රශ්නේ අහපු එක දැන් මේ ප්‍රේක්ෂකයෝ ගොඩක් මේක අහගෙන ඉන්න වැරදි අවබෝධයක් ගන්න පුළුවන් මට අවශ්‍ය ස්වාමීන් වහන්සේ පිරිමි අත්භවයන් ලැබලා දැන් අපේ ස්වාමීන් වහන්සේලා වනගත වෙලා ආරමුණ වුණ ආරන්නේ හරි මේ භාවනා කරන නිදහසේ ධර්මය අවබෝධ කරගන්නවා දකින්නකොට ඉක්මනට ඕනේ දැන් ඒ වගේ පිරිමියත් ලැබියා මහාන වෙලා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න මාර්ගයේ පාදා ගැනීම අරමුණෙන් තමයි මට ඒක අවශ්‍යතාවය තියෙන්නේ මගේ සිතවිල්ල. දැන් අහගෙන ඉන්නකොට සමහර එක එක්කන වැඩි අවබෝධයක් තියෙන නිසා සවිනාස වන්නේ ඒ ටික මට කියන්න බැරි වුන නිසා මේ නිවැරදි කරේ සවිනාස තෙරුවන් සරණයි වහන්සේට. තෙරුවන් සරණයි. ඉතින් ඇත්තටම මේ විදිහේ අරමුණකින් යනකොට අපි වඩාත් මේ ගමන පරිස්සමින් ලෙහාගෙන යන්න ඕන පටලැවෙන්නේ නැති වෙන්න. ඒ නිසයි මම අර ටිකක් කිව්වේ. මොකද නැත්තම් දැන් සමහර වෙලාවට අපිට කුසල් කිරීම ප්‍රාර්ථනා ඇති කර ගැනීම ගැන විතරක් මතක් කරලා නිහඬ වෙන්න තිබුණා. නමුත් ඔබතුමිය ඒ වගේ අදහසකින් මේක අහනවා කියලා අනුමාන කරපු නිසා තමයි අර සැමියාගෙන් අවසර ගැනීම කියන්නේ කියන්නේ සම්බන්ධතා ලෙහා ගැනීම කියන කාරණයත් විශේෂයෙන් අපි සිහිමයේ අපිට බුදුදහම වඩ아가න යන ගමනේදී ඒක අත්‍යවශ්‍ය වෙන කාරණයක් වෙනවා. එහෙමයි ස්වාමිනාස දැන් අපි කෙලිස් මේ වීතික්‍රමණය කරනවා රේවත් කරන කටයුතු ක්‍රමයෙන් කරගෙන යද්දී දැන් අපිට දැන් ස්වාමිනාස මේ රට යන රටාවේ හැටියට රටේ ඉදිරියට බුද්ධාගම පවතිද කියලා සැකයක් <laughs> තියෙනවා. ඇත්තටම දැන් බුදුහාම පුළුවන් තරම් මේ ආත්මෙම මේ ඒත් ධර්මාබෝධය ලබා ගන්න පුළුවන් උපරිම උත්සාහය දරන අතරතුර අර වගේ සිතුවිල්ලක ස්වාමීන් වහන්සේ යටි හිතේ මම මේ ඒක මේ මේ අදිස්ථානය කරනවා ස්වාමීන් වහන්සේ ඒකයි මම කියන්නේ මේ ජීවිතේ අපි නිවන් දකින්න උත්සාහ කරන්න ඕන. උත්සාහය සඵල වෙන්නේ සාධක වලට අනුවනේ ඊට පස්සේ ඒ සාධක තව දුරටත් සංස්කරණය කරමින් අනිවාර්ය තැනකට ගෙනියන්න අපි උත්සාහ කරන්නේ එහෙමයි තමයි දැන් අපිට මේ මේ අනකටාවත් එක්කලා ඉදිරියට බුදුදහම තියෙයි දන්නේ කියන සැකයක් අපි කාටත් ඇති වෙනවනේ අපි ඒකට විකල්පයේ හැටියට අපි සොයන්න ඕන එහෙමනම් අපි දිව්‍ය ලෝකයකටවත් යන්න ඕන එහෙම සමහරු තීරණය කරන්න වැඩිය සුදුසු වෙන්නේ බුදුදහම නැති අවස්ථාවකදී වුණත් මට මගේ ප්‍රාර්ථනාව සිහිපත් වෙලා හොඳ නරක කල යුත්ත නොකල යුත්ත ධර්මයේ අධර්මයේ තෝරගන්න පුළුවන් මට්ටමේ සිහිබුද්ධිය මා තුළ අවදි වෙන්න කියලා අදිෂ්ඨානය. එතකොට අපිට කතෝලික පවුලක උපදිනවද, මුස්ලිම් පවුලක උපදිනවද, Hindu පවුලක උපදිනවද, වෙනත් පවුලක උපදිනවද, ජාතිය මොකද්ද, ආගම මොකද්ද? අපිට එතකොට ඒකක්වත් ගැටලුවක් වෙන්නේ නැහැ. කොහේ උපන්නත් මොන තත්ත්වෙන් උපන්නා වුණත් උපදින්නේ මනුෂ්‍යාත්ම භාවයක නම් සිහි බුද්ධිය උපදින කාලය වෙනකොට වඩා නිවැරදි දේ තෝරා බේරාගෙන ඉදිරියට ක්‍රියාත්මක වීමේ හැකියාවක් අපි තුල අවදි කර ගැනීම. යන්න එතන ටිකෙන් ටික මනස පුහුණු කිරීම තමයි අපිට අර ඕනම දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාව ඇති වෙන්නේ. එහෙමයි සවිනාස දැන් අපි අපි ධර්මයේ ඕන්නේ කිය කිය සමහර කිව්වා අපි කල් ගියනමුත් අපි දැන් මේ වෙනකොට ඒවා සම්පූර්ණ කරගත්තා. දැන් ඉතින් ඒකෙන් අපිට තව ලොකු සැනසීමක් තියෙනවා සවිනාස දැන් චිත්ත කාණ්ඩේ මොනවාරි ප්‍රශ්නයක් ආවොත් රූප කාණ්ඩේ ඒවා අපිට ටක් ගාලා අර මනසට එනවා. චෛතසිකේ 52 89 ඒවා ඒව අපි නිකම්ම හිටියානම් අපිට සොන්න ඇත්තටම ඒව තිබුණේ නැහැ. නමුත් අපි පොත් ටික අරගෙන කීවා කීවා අපේ ප ဋ ාණ සභාවේ මේ සම්මේවට සම්බන්ධ වෙලා අපේ කොටතොට වෙසුත් ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් වලට සම්භාව්‍ය විභාගයේ ස්වාමීන් වහන්සේ සමත් කරගත්ත මම අභිධර්ම ප්‍රාරම්භක විභාගයේ ඒ වගේ දැනුම් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒකට තමයි ස්වාමීන් වහන්සේ දැන් ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුව අපවත් වෙන්න කිට්ටුවත් උන්වහන්සේ ඉගෙන ගත්තා. ඇයිද කියලා අහපුවම මේ ඊළඟ භවයට අවශ්‍ය ශක්තියයි මේ කොට නගන්නේ. එහෙමයි සතුටුයි. අපි මැරෙන මොහොත දක්වාම වෙනත් විෂයන් ඉගෙන ගන්න කැමති කෙනා විශේෂ ප්‍රාර්ථනාවක් තියන අය එහෙම කළත් කිරීමයි තමන්ගේ ප්‍රාර්ථනාවට අනුව හැබැයි හැම කෙනෙක්ම ධර්මයේ ඉගෙන ගන්න එක අවසාන මොහොත දක්වාම අපේ ඒ ගැනීම අත් නොහල යුතුයි. එහෙමයි ස්වාමීනාංශ. දැන් අපි සුවිටි සුවිසිපට්ඨානෙත් ඉගෙන ගන්නවා ස්වාමීනාංශ. දැකලවත් අහලවත් තිබුණා නමුත් මේ මෑත කාලිනව ඒක පහන් ලැබුණ ඉතින් අපි ඒව දැන් හැකියතාක් අපිට නිදහස් දැන් මේ වෙලාවේ ලැබිලා තියෙනවා ස්වාමීනාංශ. ඒක කරගත්තොත් තමයි දැන් මේ ඒකත් මම උදාහරණයක් හැටියට කිව්වා අපි මම පැවිදි වුණේ අවුරුදු 14 දී මම එතකොට අවුරුදු 11 12 වයසේදී සිල් ගන්න ගියා ඒ සිල් ගන්න ගියාම ඒ ගමේ පන්සලේ උපාසකම්ම කෙනෙක් තමයි වන්දනා කරවන්නේ භාවනා කරවන්නේ ධර්ම සාකච්ඡා කරන කොහොම උපාසකම්ම කෙනෙක් තමයි කටයුතු මෙහෙවේ මොකද ඒ ලොකු හාමුදුරුවෝ එච්චර බණ කියන්න අර එහෙම ඉදිරිපත් වෙන්නේ නැහැ ඒ වන්දනා කරනකොට ඒ උපාසකම්ම වාක්‍යයක් කියනවා බුදුරජාණන් වහන්සේගේ සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්තිය යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලේ සියල්ල අතම ලක්ෂය අවබෝධ කරගත් අන්න ඒ විදිහේ වාක්‍යයක් කියනවා. ඒතර 12 වයසේදී මට ඔය සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන කාරණේ ගොඩක් මනසට තදට ස්පර්ශ වුණා. දැන් පහුගිය කාලේ අපි අර බෝධිපාක්ෂික ධර්ම ගැන ආදී කතා කරනකොට ප්‍රඥාව ගැන කතා කරනකොට නැවතත් ඒක වඩාත් හදින් මට දැනෙන්න ගත්තා. මට පුංචි කාලෙත් මේක වඩාත් හිතට දැනුණා නේද කියලා. ඉතින් ඒ මොකක් නිසාද අර පෙර භවවලත් ඒවා අහලා ඒවා හිතලා ඒවා ගැන අනිත් අයට කියා දීලා ඒවා ගැන ප්‍රගුණ කරපු නිසා තමයි අර කුඩා අවදියේම අරවත් දැනෙනකොට ඇහෙනකොට ඒක ස්පර්ශ වෙන්න ගන්න. ඉතින් දැන් අර අර කිරිවවුල්ල 500ට සතිපට්ඨාන සූත්‍රය තේරිලා නෙමෙයිනේ නිකන් ඒ හඬහගෙන ඉඳලා නීලම භවයේදී ඒක අවබෝධ කරගන්න මඟ සැලසෙන්නේ. එහෙමයි සවිනාස. අන්න ඒ වගේ අදුතරමින් අපි ඒක අහලා ප්‍රියශීලීව ඇහුම්කන් දීලවත් තියනවා නම් ඒව පවාපට උපකාර වෙනවා. එහෙමයි. එහෙමයි සවිනාස සවිනාස බාන්තට බොම්පින් තෙරුවන් සරණයි සවිනාස. තෙරුවන් සරණයි.